පංච ඉන්ද්‍රිය ධර්මියෝ ගැන කතා කළා. පංච බල ධර්මියෝ ගැන කතා කළා. සත්‍ය බොජ්ජංග ධර්මියෝ ගැන කතා කළා. අදත් අපි සත්‍ය බොජ්ජංග ගැන කතා කරනවා. අපිට ඊළඟට කතා කරන්න තියෙනවා ආර්ය ශ්‍රාංගික මාර්ගය. එතකොට බෝධිපාක්ෂික ධර්ම 37 ගැනම ඔබට මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයෙන් දහම් දෙනුම ඇති වෙනවා. සිත පහදවා ගන්න පුළුවන්. මාර්ගය මේකයි අමාර්ගය මේකයි කියලා වෙන් කරගන්න ඔබට හරි පහසුවක් මේක. උපකාරයක්. ඒ වගේම නිවන් මාර්ගය ගැන යම් කෙනෙක් පැහැදුනොත් අග්‍ර පැහැදීමක් ඒක. හිතේ සතුටක් ඇති වුණොත් ඒක අග්‍ර සතුටක්. යා විපාකෙත් අග්‍රයි. ඉතින් ඒ නිසා සන්තෝෂයටපත් වෙන්න ඕන. ඉතින් පින්වතුනි අද මම සූත්‍ර දේශනාවක් ඇසුරෙන් මේ සත්බුද්ධංගය ගැන යම් විස්තරයක් කියන්නම්. දැන් සත්බුද්ධංග කියන ඒවා අමතක වෙලාද දන්නේ නැහැ. සති සම්බුද්ධංගය, ධම්මවිචේ සම්බුද්ධංගය, විරිය සම්බුද්ධංගය, පීති සම්බුද්ධංගය, පස්සද්ධි සම්බුද්ධංගය, උපේක්ඛා සමාධි සම්බුද්ධංගය, උපේක්ඛා සම්බුද්ධංගය. එතකොට සතර සතිපට්ඨානයේ හිත පිහිටන එක අපි කෙටියෙන් ගත්තොත් දැන් පසුගිය දවස්වල විස්තර වශයෙන් බොජ්ජංග ධර්මයේ විස්තර කළා. සතර සතිපට්ඨානයේ සිහිය පිහිටවන එක සති සම්බොජ්ජංගය. ඒ තුල නුවණින් විමසීම ධම්මවිචේ සම්බොජ්ජංගය. ඇත් වීරිය ඇති කර ගැනීම විරිය සම්බොජ්ජංගය. ඊළඟට ප්‍රීතිය, निराமிස ඇතිවන මාර්ගය අනුගමනය කරමින් ඇතිවන निराமிස ප්‍රීතිය පීති සම්බොජ්ජංගය. සිතයි කය සැහැල්ලු වෙන එක පස්සද්ධි සම්බොජ්ජංගය. හිත එකඟ වෙන එක සමාධි සම්බොජ්ජංගය. ඊළඟට මේ බොජ්ජංග ධර්මයෝ සමව වඩන එකෙන් ඒ වගේම මේ ධර්මයෝ තේරුම් ගැනීමෙන් හිතේ ඇති වෙන උපේක්ෂාව උපේක්ඛා සම්බොජ්ජංගය මේ බොජ්ජංග ධර්මයෝ විවේක නිශ්චිතං විවේකයේ අසුරු කරගෙන විරාග නිශ්චිතං නොඇලීම ඇසුරු කරගෙන ඒ වගේම නිරෝධ නිශ්චිතං නිරුද්ධ වීම නිරෝධය ඇසුරු කරගෙන වොස්සග්ග පරිණාමයෙන් නිවනට නැඹුරු වෙලා වඩනවා නම් ආන්න ඒක තමයි සත්‍ය බුද්ධංග වඩනවා කියලා කියන්නේ. එතකොට මේ බුද්ධංග ධර්මියෝ හේතු නිසා ආහාර නිසා හැති වෙනවා අපේ කය ආහාර නිසා තියෙනවා වගේ බුද්ධංගක් තියෙන්නේ ආහාර නිසා. අපි ඒක මීට කලින් වැඩසටහන ඉගෙන ගත්තා. එතකොට හොඳටම අපි දැක්කා සත්පුරුෂ ඇසුර හරිය උපකාරයි බොජ්ජංග ධර්මයේ වඩන්න. සත්පුරුෂයන්ගේ දහම් කතාව. තමාට යෝනිසෝ මනසිකාර කරගන්න පුළුවන් හැකියාව. හරිය උපකාරයි. ඊළඟට බොජ්ජංග ධර්ම ගැන තියෙන වැටහීම බොජ්ජංග ධර්මියෝ ගැන තියෙන වැටහීම හරි උපකාරයි බොජ්ජංග වඩන්න. ඒ වගේම තමයි මේ බොජ්ජංග ධර්මවල දැනගත යුතු කරුණු ටිකක් තියෙනවා. ඒ ඒ විස්තරත් අහන්න ලැබෙනවා දුර්ලභයි. පින්වතුනි දැන් මේ නිවන් මාර්ගයේ වගේ මේ බෝධිපාශික ධර්ම ගැන විස්තර වශයෙන් විභාග වශයෙන් එහෙම කතා කරන්න සමාජෙත් පරිසරයක් නැහැනේ. සාමාන්‍ය ධර්ම දේශනාවකදී වුණත් මේක විස්තර කරන්න අමාරුයි. අමාරු වෙයි. මිනිස්සු ඒකට සූදානම් නැහැ. එතකොට දැන් අපි එතකොට අපි නිකන් ගස් ගල් වලට බන කියනවා වගේ. ඊළඟට තමයි ගොඩාක් ආච්චිලා සීයලා ඔන්න ධර්ම දේශනාව කරන්න ගියාට පස්සේ ඉස්සරහ හොඳලාට ඉඳගෙන ඉන්නත් බෑ ගොඩක් වෙලා. ඊට පස්සේ හොඳලා බුදු ගුණ හන්දාසයි ඒ වගේ දේවල් මේ මාර්ග ප්‍රතිපදාව ගැන තීරුම් කළා දෙනකොට ඒක අර දවසේම මහන්සිලා ඉන්න හොඳලාට ඒක අර උරොත්තු දෙන්නේ නැති ගතියක් වගේ එකක් පේනවා. ඉතින් ඒ නිසා ඉදිනෙදා ප්‍රශ්නවලට තමයි ගොඩාක් වෙලාවට දහම් කරුණු කියවෙන්නේ. මේ ඊළඟට තමයි මේ සත්‍විස් බෝධිපාශික ධර්ම වඩනවා වගේ කියන ඒවා මේකෙතින් නිවනම අරමුණු කරගෙන කරන ඒවායි. කායි ජීවිත දෙකේ අපේක්ෂාව අත්හැරලා නිවන් දැකීම පිණිසම තමයි මේ මාර්ගය වඩන්නේ. මේ මාර්ගය වඩන කෙනා නිවන් ලබනවා කියන එක සිද්ධ වෙන එකක්. යම් හේතුවකින් අපි කියමු අද කාලයට නිවන අවබෝධ කරගන්න බැරි නම් අරහත්ත්වයට පත් වෙන්නත් බැරි නම් මාර්ගඵල අවබෝධයක් කරන්න බැරි නම් මේ මාර්ග ප්‍රතිපදාව මේ බෝධිපාක්ෂික ධර්මිය ශක්තිපමණින් වඩන කෙනා තමයි ඊළඟ අවස්ථාවේ නිවන අවබෝධ කරන්නේ. මේ බෝධිපාශක ධර්මය හොඳට විමසලා ඉගෙනගෙන පුරුදු කරන්න යම් මහන්සියක් ගන්නවා නම් එයාට නම් මෛත්‍රී බුද්ධ ශාසනය නම් මඟ හැරෙන්නේ නැහැ. මේ බෝධිපාශික ධර්මය මනවින් ඉගෙනගෙන පුරුදු කරන්න උත්සාහ කරනවා නම් දෙවලෝ ඉපදුනත් එයාට නම් සත්පුරුෂ ඇසුර මාර්ග ප්‍රතිපදාව වරදින්නේ නැහැ. එච්චර ප්‍රබල බවක් තියෙනවා මේ බෝධිපාශික ධර්මවල. මේක තමයි අතිශයින්ම පිරිසුදු සුන්දර නිවන් මාර්ගය. ඉතින් පින්වතුනි දැන් බුද්ධ බුදු කෙනෙක් පහළ වුණා වේමත් එක්කමයි බොජ්ජංග කියන වචනේත් පහළ වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ තමයි සති සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, පීති සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ කියලා ලෝකෙට දහම් දේශනා කරන්නේ. මේක අහගෙන ඉන්නවනේ අන්‍යාගමිකයෝ. මිත්‍යා දෘෂ්ටිකයෝ තාපසයෝ මේක අහගෙන ඉඳලා මොන් කල්පනා කරනවා ඒ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්න කලින් සියලුම මිනිස්සු තාපසයෝ ළඟ වැඳ වැටුනේ පරිබ්‍රාජකයෝ ළඟ. බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ පින්වතුනි ඒ තාපසයන් අඳුරේ ඉන්න අයට කණාමැදිරි එළියත් එළියක් නේ. බුදු කෙනෙක් පහළ වෙනවා කියන්නේ හිරු මණ්ඩල පහළ වුණා වගේ. ඒතකොට මිනිස්සුන්ට නොදැනීම කණාමැදිරි එළිය අත්හැරෙනවා. එහි එළිය නැති වෙනවා. හිරු මණ්ඩලෙටම එකතු වෙනවා. ඒ වගේ මිනිස් ඔක්කොම බුදුරජාන් වහන්සේගේ පැත්තට එකතු වුණා. එකතු වෙනකොට අන්‍යාගමික ශ්‍රාවකයෝ කල්පනා කළා මේක හරියන්නේ නැහැ. ඔය ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ කියන දේශනාවට තමයි මිනිස්සු ඔය වශීකృత වෙලා ඉන්නේ. උඹලත් මේක මිනිස්සු පිටිපස්සේ ගිහිල්ලා අහගෙන හිටපල්ලා. ආගෙන හිටලා ওই ටික ඇවිල්ලා අපිටත් කියපාලා. අපිත් ඕවම කියමු. පින තියෙන යෝනිසෝ මානසිකාරය දැන් තාපසය අතර හිටිය කියන්නේ යෝනිසෝ මානසිකාරය තියෙන කෙනෙක්. එයා තාපසයොත් එක්ක අවුරුදු කෝටියක් හිටියත් ওই යෝනිසෝ මානසිකාරය කියන එක වැඩ කරන්නේ නැහැ. ඔන්න එයත් ඇවිල්ලා අර බුදුරජාන් වහන්සේගෙන් ධර්මයේ හොරකම් කරන අදහසින් තිරිස අයිනේ ඇවිල්ලා ඉඳගෙන අහනවා. මෙයාට යෝනිසෝ මනසකාර තිබ්බොත් හොරකම් කරන අදහස නැති වෙනවා. ධර්මය අවබෝධ කරනවා. සමහරව ඉන්න යෝනිසෝ මනසකාරය නැහැ. හැබැයි මතක හිටිනවා. එවන් තාපසෙන්ද ගිහිලා කියනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන බණපද අන්‍යාගමික තාපසයන් අතරටත් වචනය ආවා. ඔයාලා කියන්නේ පින්වත්නි දැනට නිගණ්ඨයෝ නිර්වස්තර වෙන නිගණ්ඨයෝ නිවන පිණිස ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා බණ කියනවනේ නිගණ්ඨයෝ දැන් ඉන්දියාවේ නිගණ්ඨ පොත්වල තියෙනවනේ එහෙම නිගණ්ඨයන් බුදු කෙනෙක් විතරක් ලෝකේ පහළ වෙලා අවබෝධ කරන නිර්වාණ ප්‍රතිපදාව මේ අන්‍යාගමිකයන් අතරට කෙසේ ගියාද? තමයි ධර්මයේ සොරකම් කිරීම. ඉතින් ඒක සොරකම් කරන්න පටන් ගත්තී බුදුරජාණන් වහන්සේ ජීවමාන ඉද්දීමයි. ඔන්න ඔය වගේ සිද්ධියක් තමයි අද මම බන්ත කියන්නේ. මේ කාලෙ වෙච්ච දෙයක්. පරියාය සූත්‍රය මේ බොජ්ජංග සංයුත්තේ ඒ තමයි මේ සත්‍ය බොජ්ජංගය ගැන අපූර්ව වචන ටිකක් තියෙනවා. ඒ වචන ටිකත් ඔබට අහන්න සලස්වන්න ඕන කියලා මට හිතුණා. නැත්නම් ඒක පාඩුවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ කාලේ ඔන්න සංඝයා සවැත් නුවර පින්ඩපාතේ වැඩියා. ඉතින් පින්ඩපාතේ වැඩලා උදේම වැඩි. ඉතින් මිනිස්සු සංඝයාට හිතුණා දැන් මේ වෙලාවේ ගමට යන්නේ කිච්චර හොඳ නෑ. තාම කල් වැඩි. ඒ නිසා මේ අපි අන්‍ය ආගමික පිරිවැජියන්ගේ ආරාමයක් තියෙනවා. අපි ඒ ආරාමයට යනවා. ඊට පස්සේ පිරිවැජියන්ගේ ආරාමයට ගිහිල්ලා කතා බහ කරලා ඉඳගත්තා. දැන් පිරිවැජිය එක පැත්තක ඉන්නවා, ස්වාමීන් වහන්සේලා එක පැත්තක ඉන්නවා. දැන් මේ කාලේ එහෙම තිබ්බනේ ඕනම ආරාමයකට යනවා, ගහ ගැනලි බැන ගැනලි මොකවත් නැහැනේ. අද නෑ, අද හැම එකම වෙන් වෙලා. ඒ කාලේ සංඝයා යනවා. ඒ ආරාම වලට ගිහිල්ලා ඒ ඇත්තොත් එක්ක කතා බහ කරනවා. ඒ ඇත්තොත් ආරාමෙට එනවා කතා බහ කරනවා. ඊට පස්සේ ඉඳගෙන කතා බහ කරගෙන ඉන්නකොට මේ අන්‍යාගමික පිරිවැජ්ජෝ මොන් තාපස ටික කිව්වා ඈ ආයස්මතුනි ශ්‍රමණ බවක් ගෞතමයෝ ශ්‍රාවකයන්ට බණ කියනවා ඒ තමයි සිත කෙලෙසෙන ප්‍රඥාව දුර්වල කරන පංච නීවරණ දුරු කරලා සත්ත බොජ්ජංග වඩන්ට කියලා බණ කියනවා. දැන් බලන්න මොන් කොහොමද දන්නේ මේ සත්ත බොජ්ජංග කියන එක? අන්න හොරකම් කළා. ඊට පස්සේ පංච නීවරණ දුරු කරලා සත්ත බොජ්ජංග වඩන්ට කියලා බණ කියනවා. ඉතින් ආශ්මතුනි අපිත් ඔහොමනේ බණ කියන්නේ. අපිත් අපේ ශ්‍රාවකයන්ට කියන්නේ පංච නීවරණ දුරු කරලා සත්ව බොජ්ජංග වඩන්න කියලා. එන් ශ්‍රමණ බවක් ගෞතමයෝ කියන බණමනේ අපි කියන්නේ. එහෙනම් මොකද්ද අපි දෙගොල්ලගේ අනුශාසනාවේ තියෙන වෙනස? අපි දෙගොල්ලගේ ධර්මදේශනාවේ තියෙන වෙනස මොකද්ද කියලා ඇහුවා. දැන් කොහොමද උත්තර දෙන්නේ? ස්වාමීන් වහන්සේලා නිහඬ වුණා. ඒ කතාව පිළිගත්තේත් නැහැ, බැහැර කළෙත් නැහැ. බුදුරජාණන් වහන්සේගෙම මේක දැනගන්න ඕන කියලා හිතාගෙන ටිකක් කතා බහ කරලා නැගිටලා පින්ඩපාත ගිහිල්ලා වැඩිලා හවස් කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට ගිහිල්ලා වන්දනා කළා භාග්‍යතුන් වහන්සේට සවැත් නුවර. වන්දනා කළා බුදුරජාණන් වහන්සේට විස්තරي කියා හිටියා ස්වාමීනි මේ උදේ අපි වෙලා වැඩි නිසා පින්ඩපාතෙට මෙහෙම පිරිවැජ්‍ය ආරාමයකට ගියා. ඒ අය මෙහෙම කතාවක් කිව්වනේ. හිත දුර්වල කරන පංච නීවරණ දුරු කරලා බුද්ධංග වඩන්ට කියලා තමයි ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ දහම් දෙසන්නේ. අපි කියන්නේ ඕක. ඉතින් දෙගොල්ලගේ බණවල වෙනසක් නැහැ ඉතින් අපි පිළිගත්තෙත් නෑ, බැහැර කළෙත් නෑ. අපි පැමිණියා වාග්යතුන් වහන්සේගෙන්ම මේක දැනගන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔය ආයුරින් පවසන තීර්ථක පරිබ්‍රාජකයන්ගෙන් මෙන්න මේ විදිහට ඇහුවොත් ඒ කියන්නේ කොහොමද ආශ්මතුනි යම් ධර්ම ක්‍රමයකට පංච නීවරණ ආකාර 10කට පෙන්වන්න පුළුවන් නම් සත්ත බොජ්ජංග ආකාර 14කට පෙන්වන්න පුළුවන් නම් ඒ ක්‍රමේ මොකද්ද කියලා ඇහුවනම් ඔය අන්‍ය තීර්ථකයන්ට කලන්ත හැදෙනවා කිව්වා. උත්තරයක් දී ගන්න බෑ කිව්වා. වෙහෙසටපත් වෙනවා කිව්වා. මහණෙනි බුදුරජාණන් වහන්සේ හෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හෝ බුදුරජාණන් වහන්සේගෙන් අහලා දැනගෙන ශ්‍රාවකයන්ගෙන් බණ අහලා දැනගත්ත කෙනෙකුට හෝ ඕකට උත්තරයක් දෙනවා නම් දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකේ කිසි කෙනෙකුට ඕකට උත්තරයක් දෙන්න පුළුවන් කෙනෙක් මම දකින්නේ නැහැ කිව්වා. එහෙනම් මේ දැන් කියන බණ ටික බුදුරජාණන් වහන්සේගේ බුදුමුවෙන් පිටවුන් නැත්තම් රහතන් වහන්සේලාගේ પરම්පරාවෙන් ආවේ නැත්තම් කිසිම දෙවියෙකුට මේක විස්තර කරන්න බෑ. කිසිම බ්‍රහ්මයෙකුට විස්තර කරන්න බෑ. මාරේකුට දෙවියන් මරුන් බමුණු සහිත ලෝකේ කිසිම කෙනෙකුට මේක විස්තර කරන්න බෑ. පංච නීවරණ කොහොමද 10ක් වෙන්නේ? සත්බොජ්ජංග කොහොමද 14ක් වෙන්නේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි යම් ධර්ම ක්‍රමයකට පැමිණිලා පංච නීවරණ දස අයුරු වෙනවා නම් ඒ ක්‍රමය මොකද්ද? මහණෙනි කාමච්ඡන්දය කියන එක ආධ්‍යාත්මිකව තියෙනවා. ඒක නීවරණයක්. කාමච්ඡන්දය කියන එක බාහිරවත් වෙනවා. ඒකත් නීවරණයක්. මේ දෙකම කාමචන්ද කියන නීවරණ ගණයට තමයි වැටෙන්නේ. මේ තමයි පළවෙනි ක්‍රමය. කාමච්ඡන්දය කියන එක ආධ්‍යාත්මිකවත් තියෙනවා කාමච්ඡන්දේ බාහිරවත් තියෙනවා. ඒතකොට මේ දෙකම නීවරණ. හැබැයි දෙකම කාමච්ඡන්ද නීවරණී කියන ගණයට වැටෙනවා. ඔන්න ආකාර දෙකයි. මහණෙනි යම් ව්‍යාපාදයක් ඇද්ද ඒක නීවරණයක්. ඒක ආධ්‍යාත්මිකවත් තියෙනවා. අනේ ඒක නීවරණයක්. බාහිරත් ව්‍යාපාදේ කියන එක තියෙනවා. ඒකත් නීවරණයක්. එතකොට මේ ආධ්‍යාත්මික බාහිර කියන මේ දෙකම ගත්තට පස්සේ මේ දෙකම ව්‍යාපාද නීවරණය කියන ගණයට වැටෙනවා. මහණෙනි සිතෙහි කම්මැලි කමක් ඇද්ද? සිතෙහි කම්මැලි කමක් ඇද්ද? තීනය කියලා එකක් තියෙනවා. ඒකත් නීවරණයක්. ඊළඟට නිදිමතකම කියලා එකක් ඇද්ද? මිද්දය. ඒකත් නීවරණයක්. තීනේ කියන්නේ එක නීවරණයක්, මිද්දේ කියන්නේ එක නීවරණයක්. ඉතින් මේ දෙකම නීවරණ නිසා එකට කියනවා තීන මිද්ද කියලා. ඔන්න ක්‍රමයක්. ඔන්න දැන් 6යි. පින්වත් මහණෙනි උද්දච්චය කියලා කියන එකත් නීවරණයක්. කුක්කුච්චය කියලා කියන එකත් නීවරණයක්. ওই දෙකටම තමයි උද්දච්ච කුක්කුච්ච කියන තනි නීවරණයක් විදිහට කියන්නේ. හැබැයි උද්දච්චය කියන්නේ එක නීවරණයක්. කුක්කුච්ච කියන්නේ වෙනම නීවරණයක්. ඔන්න 8යි. මහණෙනි සැකයක් ඇද්ද? විචිකිච්ඡා කියන එක ආධ්‍යාත්මික සැකේ හට ගන්නවා. ඒකත් නීවරණයක්. බාහිරවත් සැකේ හට ගන්නවා. ඒකත් නීවරණයක්. හැබැයි දෙකම විචිකිච්ඡා කියන නීවරණයට ගන්නේ මහණෙනි ඔන්න ඔය ධර්ම ක්‍රමයට පැමිණලා තමයි පංච නීවරණ ඔය කියපු විදිහට ආකාර 10කින් පෙන්වු කරන්නේ. බුදුරජාන් වහන්සේ වදාලා කුමක්ද පින්වත් මහණෙනි සත්ත්ව බොජ්ජංග ආකාර 14කට විස්තර කරන්නේ. දැන් අපි මේ මේ දවස්වල ඉගෙන ගන්නේ සත්ත්ව බොජ්ජංග. සත්ත්ව බොජ්ජංග කොහොමද ආකාර 14කට විස්තර කරන්නේ? පින්වත් මහණනි ආධ්‍යාත්මික ධර්මයන් පිළිබඳවත් සිහිය තියෙනවා. බාහිර ධර්මයන් පිළිබඳවත් සිහිය තියෙනවා. ওই දෙකම සති සම්බොජ්ජංගය කියන ගණයට තමයි වැටෙන්නේ. ඒතර තමා තුළ පවතින සීහයටත් කියන්නේ සති සම්බොජ්ජංගය. බාහිර කරුණු මුල් කරගෙන පිටවන සීහයටත් කියන්නේ සති සම්බොජ්ජංගය. ওই දෙකම සති සම්බොජ්ජංගය කියනවා. නමුත් ආධ්‍යාත්මිකවත් තියෙනවා බාහිරවත් තියෙනවා. ඔන්න එකම සති සම්බොජ්ජංගයේ දෙවිදියකට. ඊළඟ ආධ්‍යාත්මික ධර්මය ධර්ම යම් ප්‍රඥාවකින් විමසීමක් ඇද්ද, ශිරීමක් ඇද්ද, මනවින් විමසා බැලීමක් ඇද්ද? ඒකත් ධම්මවිචේ සම්බොජ්ජංගේ. බාහිර ධර්මතා විමසීමක් ඇද්ද? ප්‍රඥාවෙන් විමසීමක් ඇද්ද? මනවින් විමසා බැලීමක් ඇද්ද? ශිරීමක් ඇද්ද? ඒකත් ධම්මවිචේ සම්බොජ්ජංගේ. ඉතින් ওই දෙකටම එකට කියනවා ධම්මවිචේ සම්බොජ්ජංගේ කියලා. අන්න ආකාර දෙකක්. එකම බුද්ධංගේ ආකාර දෙකක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි කායිකව කරන වීර්යයක් තියෙනවා. දැන් සක්මන් කරමින් ඉඳගෙන නිදි මරාගෙන කායිකව කරන වීරියක් තියෙනවා. ඒකත් විරිය සම්බොජ්ජංගේ. ඒ වගේම පින්වත් මහණෙනි මානසිකව චෛතසිකව කරන වීර්යයක් තියෙනවා. රහතන් වහන්සේලා සිහි කර කර, සසර ගැන සිහි කර කර, අපාබය සිහි කර කර, ඊළඟට මේ කෙලෙස් වල පීඩාව සිහි කර කර වීර්ය කරනවනේ. ඒකට ඒක චෛතසික වශයෙන් කරන්නේ. එහෙම වීර්යකුත් තියෙනවා. කායිකවත් වීර්ය කරනවා, චෛතසිකවත් වීර්ය කරනවා. චෛතසික වීර්ය කරන එකටත් විරිය සම්පෝඥංකය කියලා කියනවා. කායිකව කරන වීරියටත් විරිය සම්බොජ්ජංගය කියලා කියනවා. ඒතර මේ දෙකටම විරිය සම්බොජ්ජංගය කියන වචනේ පාවිච්චි කරනවා. දැන් ඔන්න බොජ්ජංග එතන 6යි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා විතක්ක සහිත විචාර සහිත යම් ප්‍රීතියක් තියෙනවා විතක්ක විචාර සහිත ඒකත් ප්‍රීති සම්බොජ්ජංගය විතක්ක විචාර රහිත ප්‍රීතියක් තියෙනවා ඒකත් ප්‍රීති සම්බොජ්ජංගය විතක්ක ਵਿਚාර සහිත ප්‍රීතිය තියෙනවා පළවෙනි ධ්‍යාන. විතක්ක ਵਿਚාර රහිත ප්‍රීතිය තියෙනවා දෙවෙනි ධ්‍යාන. එතකොට ඒ දෙකම ප්‍රීති සම්බොජ්ජංගය. ඊළඟට පින්වත් මහණෙනි කායික සැහැල්ලුවක් තියෙනවා. ඒකත් පස්සද්ධි සම්බොජ්ජංගය. මානසික සැහැල්ලුවක් තියෙනවා. ඒකත් පස්සද්ධි සම්බොජ්ජංගය. ওই දෙකටම කියනවා පස්සද්ධි සම්පෝච්චංග. දැන් පස්සද්ධි සම්පෝච්චංග කියන්නේ ආකාර දෙකකට පෙන්වන්නේ. කායික සැහැල්ලු බව, මානසික සැහැල්ලු බව. මහරෙනි විතක්ක සහිත ਵਿਚාර සහිත යම් සමාධියක් තියෙනවා. විතක්ක ਵਿਚාර සහිත සමාධිය. පළවෙනි ධ්‍යානය. විතක්ක ਵਿਚාර රහිත සමාධිය තියෙනවා. දෙවෙනි ධ්‍යානෙන් යහා. එතකොට විතක් ਵਿਚාර සහිත සමාධිය විතක් ਵਿਚාර රහිත සමාධිය කියලා දෙකක් තියෙනවා. මොන ක්‍රමෙන් වුණත් ඒක සමාධි සම්බොජ්ජංගය. මහණෙනි ආධ්‍යාත්මික ධර්මයන් පිළිබඳවත් උපේක්ෂාවක් තියෙනවා. ඒක උපේක්ඛා සම්බොජ්ජංගය. බාහිර ධර්මයන් පිළිබඳවත් උපේක්ෂාවක් තියෙනවා. ඒකත් උපේක්ඛා සම්බොජ්ජංගය. මේ දෙකටම උපේක්ඛා සම්බොජ්ජංගය කියනවා. ඔන්න ඔය දහම් පරයයන් තමයි පින්වත් මහණෙනි බොජ්ජංග 714ක් වෙන්නේ. මේක ඇහුවනම් කිසි කෙනෙකුට උත්තර දෙන්න බෑ කියලා. එහෙනම් අපිට මේවා අහන්න හරි ලැබෙන ඒවා කොච්චර වටිනවද? එතකොට හිතන්නකෝ මේ මාර්ගය ඉදිරියට දියුණු කළාට පස්සේ කොච්චර දේවල් අත්දකින්න ලැබෙනවද කියලා. නොදන්න දේවල් කොච්චර තේරුම් ගන්න ලැබෙනවද කියලා. ඒ නිසා මේ වගේ දුර්ලභ දහම් කරනා ඇහෙනකොට සාදුකාර දිති අහන්න ඕන. අනේ අපිට මේවා අහන්න ලැබෙනව නේ කියලා. බුදු කෙනෙක්ගේ ධර්මයනේ කියලා හිත පහදව ගන්න. නිවන් මාර්ගයට බොහෝ හිත පහදව ගන්න. ඊළඟට තවත් ක්‍රමයක් තියෙනවා. ඒකත් හරිය ලස්සනයි. මේකත් මේ ධර්මයේ හොරකම් කරපු සිද්ධියක් නිසා ඇතිවෙච්ච දෙයක්. මේක හරිම ಉಪකාරයි. අපිට ප්‍රායෝගිකව බොජ්ජංග වඩන එක වගේම ප්‍රායෝගික ජීවිතෙත් හරි උපකාරක දහම් පරයයක් ඊළඟට විස්තර කරන්නේ මේ සූත්‍රයේ අග්ගි සූත්‍රය. ඒ සංඝයා අර වාගේ ආරාමයකට යනකොට ඒ ඒ ආරාමේ මේ තාපසය කිව්වා මේ අපි සත්‍ය බොජ්ජංග වඩන්න කියලානේ මේ කියලා තියෙන්නේ ඊළඟට ශ්‍රමණ බවක් ගෞතමයන් සත්පුරුෂයන් වඩන්න කියනවනේ. ඉතින් අපි දෙගොල්ලම එක බණක් නේ කියන්නේ. එකම අනුශාසනාවන්නේ. මොකද්ද වෙනස කියලා ඇහුවා. ඉතින් සංඝයා ඒකට උත්තරයක් දෙන්නේ නැතුව වැඩියා. දැන් අද කාලේ කියන්නේ අපිත් චතුරාර්ය සත්‍ය කියන්නේ එහෙමත් චතුරාර්ය සත්‍ය කියන්නේ අපිත් පින් කරන්න කියලා කියන්නේ එහෙමත් පින් කරන්න කියලා කියන්නේ. ඉතින් මොකද්ද වෙනස? කිකේ අදත් ওই සමාජයේ කතාව වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ පින්වත් මහණෙනි ඒ අයගෙන් ඇහුවනම් ආයුෂ්මතුනි යම් අවස්ථාවක සිත සැඟවි ගියේ නම් ඒ අවස්ථාවේ කවර බොජ්ජංගයක් වැඩිවීමට කාලය නොවේද? ඒ අවස්ථාවේ කවර බොජ්ජංගයක් වැඩිවීමට කාලය වේ? හිත සැඟුණාට පස්සේ අලස වුණාට පස්සේ හිත කම්මැලි වුණාට පස්සේ දහං කාරණා වැටෙන්නේ නැතුව ගියාට පස්සේ ඒ වාගේ වෙලාවක මොන බොජ්ජංගද වඩන්න හොඳ නැත්තේ මොන බොජ්ජංගද වඩන්න ඕනන්නේ එහෙනම් දැන් සත්‍ය බොජ්ජංග වඩනවා කිව්වට දැන් මේකේ නම් ක්‍රමයක් තියෙනවා සමහර වෙලාවට වඩන්න ඕන බොජ්ජංග තියෙනවා සමහර වෙලාවට වඩන්න ඕනේ නැති බොජ්ජංග තියෙනවා ඔන්න අලුත් කාරණාවක් දැන් අන්‍යාගමිකව බොජ්ජංග ගැන ලොකුවට කතා කරා නම් අහන්න කිව්වා. හිත හැකිලුණාට පස්සේ නිදිමතෙන් අලසකමින් තීනේ මිද්දෙන් හිත හැකිලෙනවා. හැකිලුණාට පස්සේ වැටෙන්නේ. ඔයේ අලස වෙලා යනවා. ඒ වාගේ වෙලාවකට මොන බොජ්ජංගද වඩන්න හොඳ නැත්තේ මොන බොජ්ජංගද වඩන්න ඕනන්නේ. යම් අවස්ථාවක හිත නොසන්සුන් වෙනවා. ඒ කියන්නේ හිත විසිරෙනවා. කෝටියක් දේවල් හිතට එනවා. ඒ වෙලාවට මොනවද වඩන්න ඕනන්නේ මොනවද නොවඩන්න ඕනන්නේ. බොජ්ජංග ධර්ම වලින් කියලා ඇහුවනම් පින්වත් මහණෙනි ඔය කාරණාවට අන්‍ය තීර්ථකයන්ට උත්තර දෙන්න බෑ. ඒ අයට ඔක විශේෂ නෑ. බුදු කෙනෙක් දේශනා කළොත් බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක් දේශනා කළොත් එක්කෝ ඒ බුදුරජාන් වහන්සේගේ බණ අහලා වෙන කෙනෙක් අහපු බණකින් විස්තර කළොත් හැර දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකේ කිසි කෙනෙකුට උත්තර දෙන්න බෑ කිව්වා ඔය බොජ්ජංග වලින් හැටි. හිත හැකිලුණාට පස්සේ මොන බොජ්ජංගද වඩන්නේ? හිත විසිරුණාට පස්සේ මොන බොජ්ජංගද වඩන්නේ කියලා. ඉතින් පින්වත් මහණෙනි යම් අවස්ථාවක හිත හැකිලුනොත් හිත හැකිලුනොත් කියන්නේ අලසකම කම්මැලිකම අර හිතේ තියෙන අර තීන මිද්ද ගතිය වැටෙන්නේ නැති ගතිය හිතට එනවනේ ඒකට කියනවා හිත හැකිලෙනවා ඒ හිත හැකිලුනොත් පස්සද්දි සම්බොජ්ජංගේ වඩන්න හොඳ නැහැ නිදිමත අලස කමේදී කය සැහැල්ලු කරන්න හොඳ නැහැ. ඒ වගේම සිත කය සැහැල්ලු කරන්න හොඳ නැහැ. ඒ වගේම සමාධි සම්බොජ්ජංගේ වඩන්නත් හොඳ නැහැ. ඒක කාලේ නෙවෙයි. ඒ වෙලාවට භාවනා ආරමුණක් සිහි කරන්නේ නැහැ. නිදිමත අලසකම ආපු වෙලාවට භාවනා ආරමුණක් සිහි කරන්න එපා කියනවා. සමාධි සම්බොජ්ජංගේ වඩන්නේ නැහැ. උපේක්ඛා සම්බොජ්ජංගේ වඩන්ටක් කාලයක් නෝ. උපේක්ෂාවටපත් වෙලා හිතන අරමුණත් හිතන්න හොඳ නැහැ වෙලාවට. ඒ මක්නිසාදයක් මහණෙනි සිත සැඟවි ගිය නිසාය. ඒ සැඟවුන හිත සැඟවුන සිත ඉහත කී ධර්මයන්ගෙන් නැගිටවන්න බෑ. හරි නීතියි. හිත හැකිලිච්ච වෙලාවට කයයි සිතයි එහෙම සැහැල්ලු කරලා ඒ ගමම් මම මොන හරි භාවනා ආරමුණකුත් හිතාගෙන ඕම් යනකොට නොදැනීම නිින්ද යනවා. නොදැනීම නිින්ද යනවා. නිින්දටම සපෝට් එක. මහණෙනි මේ මෙබඳු දෙයක්. පුරුෂයෙක් ස්වල්ප වූ ගින්නක් දැල්වනු කැමැත්තේ වෙයි. ඔහු එහි අමු තනකොළ දමන්නේත් වෙයි. අමු ගොම දමන්නේත් වෙයි. අමුදර දමන්නේත් වෙයි. තෙත සුළඟ දෙන්නෙත් වෙයි. එතකොට පහ පසුත් ඉහිනවා. ඔය පුරුෂයාට ස්වල්ප වූ ගින්න දල්වා ගන්න සමර්ථ වන්නේද? පොඩි ගින්නක් අවුලවා ගන්න අමු තෙත දර තනකොළ දාන්නේ අමු ඒවා. පසුත් ඉහිනවා. දැන් මොකද වෙන්නේ කියන තියෙන ගින්නක් නෙමෙයි. ඒ කියන්නේ ඒක ඒ ගින්දර අවුලවන්න සුදුසු ක්‍රමයක් නෙවෙයි ඒක. අන්න ඒ වගේ සිත හැකිලුණාට පස්සේ නිදිමස අලසකම කුසීතකමත් එක්ක හිත ඇකිලුණාට පස්සේ ඒ වෙලාවේ පස්සද්ධි සම්බොජ්ජංගේ වඩන්න හොඳ නැහැ. සමාධි සම්බොජ්ජංගේ වඩන්නත් හොඳ නැහැ. උපේක්ඛා සම්බොජ්ජංගේ වඩන්නත් හොඳ නැහැ. හේතුව හිත හැකිලිලා ගිහිල්ලා තියෙන්නේ. මොන බණ භාවනා පොත්පත් කියවන අයට කුසල් වඩන අයට හොඳ උපදේශක් මේක. හිත හැකිලුන වෙලාවට කය සැහැල්ලු කරගන්න හොඳ නැහැ. ඒ වගේම භාවනා අරමුණක් කියලා සමාධියක් වඩන්න උත්සාහ කරන්නත් හොඳ නැහැ. උපේක්ෂාවටපත් වෙන්නත් හොඳ නැහැ වෙලාවෙ. මහණෙනි හිත හැකිලුනාට පස්සේ ධම්මවිචය සම්බෝධ්‍යංගේ වඩන්න කාලයයි. දහං කරුණු හිතන්න ඕනේ වෙලාවට. විමසීමක් විපස්සනා කාරණාවක් ගන්න ඕන. හිත ඇකිලෙනකොට අලසකමට කුසීතකමට බර වෙනකොට දහං කාරණාව විමසන්න ඕන. වීරිය සම්බොජ්ජංගේ වැඩිවීමට කාලය වීරිය සම්බොජ්ජංගේ වඩන්න ඕන. ඊළඟට ප්‍රීති සම්බොජ්ජංගේ වඩන්න ඕන. ප්‍රීතිය ඇති වෙන කරුණු සිහි කරන්න ඕන. ඒ මග්නිසාදයක් මහණෙනි. සිත සැඟවි ගිය නිසාය. මේ ධර්මයන් තුලින් තමයි සිත නගා හිටවන්න පුළුවන්නේ. එහෙනම් නිදිමත අලසකම සිත හැකිලිම වෙනවනම් හොඳට දහම් කරුණු හිතන්න ඕන. වීරිය ඇති වෙන ඒවා හිතන්න ඕන. ප්‍රීතිය ඇති වෙන කරුණු හිතන්න ඕන. පින්වත් මහණෙනි පුරුෂයෙකුට ගින්නක් දසවල්ප ගින්නක් දැල්වන්න ඕන. ඔහු වියලි තනකොළ දමනවා, වියලි ගොම දානවා, වියලි දර දානවා, මොවින් හොලඟක් දෙනවා. පස්සේ හින්නෙත් නැහැ. ඉතින් එයාට පුළුවන් ද හොගින්දර පුළුවන් ස්වාමීනි. ආන්නේ වගේ තමයි හිත හැකිලුණු වෙලාවට ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය වඩන්න ඕන. වඩනකොට හිත හොඳට නැගිටිනවා. අරකින් හොඳට නිින්ද යනවා. හිත හැකිලුණු වෙලාවට කය කය සැහැල්ලු කළා සැහැල්ලු කරන්න පුටුවකට හේතු වෙනවා ඇඳට හේතු කරනවා කය සෑහළු කරනවා. හිතත් හිතන්නේ නැතු යනවා. භාවනා අරමුණකුත් ගන්නවා. හිතත් උපේක්ෂාවට. හිතන්නේ නින්ද ගැන හැටි හිතන්නේ නැතුව උපේක්ෂාවටවත් වෙනවා. නින්ද නින්දටම යනවා. එහෙම නෙවෙයි දහම් කරනු හිතනවා වීරිය කරනවා සක්මන් කරනවා ප්‍රීතිය ඇති කරගන්නවා බුද්ධානුස්සති හිතනවා කරපු පින්කම් සිහි කරනවා රහතන් වහන්සේලා ගැන හිතනවා එතකොට අර හැකිලුන හිත මිහිය පිපිලා එනවා ආයෙ. දුර මම මේ පින්වතුන්ට තේරෙන භාෂාවෙන් ඔය කිව්වේ කුසල් දහම් වඩන බොජ්ජංග දිනු කරන අයට මේ වචන ටිකම ඇති. ඒකට යා දන්නවා භාවනා අරමුණේ කොහොමද බොජ්ජංග වඩන්නේ කියලා. ඊට පස්සේ පින්වත්නි ඔන්න දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා හරි ඔන්න එක කාරණාව. දැන් අමතක වෙන්න දෙන්න එපා. ඔන්න හිත හැකිලුනොත් අලසකමටපත් වුනොත් එහෙම මොකද්ද නොකල යුතු බොජ්ජංග? පාස්සද්දි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ වඩන්න හොඳ නැහැ. වඩන්න ඕන සම්බොජ්ජංග මොනවද? ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, පීති සම්බොජ්ජංගේ. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙක්ගේ හිත නොසන්සුන්. හැම තැනම දුවනවා. හිත ගොඩාක් විසිරිලා. දැන් මොනවද වඩන්න ඕන බොජ්ජංග? බුදුරජාණන් වහන්සේ වදාලා වඩන්න හොඳ නැති ඒවා. ඒ තමයි ඒ වෙලාවට ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩන්න කාලේ නෙවෙයි. හිත විසිරි විසිරි තියෙනකොට දහම් කරුණුත් හිතන්න ගියට පස්සේ අර විසිරෙන එකටම හිතත් විසිරිලා ඔයේ හිත යනවා. විරිය සම්බොජ්ජංගේ වඩන්න කාලයත් නෙවෙයි. දැන් වීරිය කරන්ටත් හිතියට පස්සේ යා මේ සක්මන් කරන වෙන මොනවද හිතේ ඉතින්. මේ මේ හිතනවා ඒවට වෙන මොනවද කවලම් නෑ හිත විසිරීලානේ තියෙන්නේ. දැන් හොඳ හිතන්නකෝ කෙනෙකුට තරහක් ආවට පස්සේ එයා සාමේ ශාලේ හිට යනවා මෙහෙත් යනවා. දැන් සක්මන් කිරීම යම් වීරියක් විදිහට අපි හිතන්නේ. ඒකට අර බලන්න අර ඒ ඒ විසිරීමට මැච් වුණා ඒක. දැන් සංසිඳිච්ච වෙලාවට පුටුවක ඉඳගෙන සංසිඳිලා කල්පනා කරනවා. තරහගේ වෙලාවකට සංසිඳිලා කල්පනා කරන්නේ. එයා ඇවිස්සලා ඉන්නේ. එතකොට ඇවිස්සිච්ච වෙලාවට හිත ධම්මවිචේ සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ පීති සම්බොජ්ජංගේ පීති කරුණු හිත හිතා ඉන්න බෑ ඒ වෙලාවට. හිත විසිරෙනවා තවත්. ඒක සුදුසු නෑ. නගා හිතවන්න බෑ. හිත. බුදුරජාණන් වහන්සේ වදාලා මහා උපමාවකින් කියන්න. ඔන්න පුරුෂයෙකුට මහත් වූ ගින්නක් නිවන්න ඕන. ලොකු ගින්නක් නිවන්න ඕන. මෙයා තනකොළ වියලි තනකොළ දානවා. වියලි දර දානවා. ඊළඟට වියලි ගොම දානවා. හොඳට හුළඟ දෙනවා. දැන් නෙවෙයි තවත් ගින්දර වැඩි වෙනවා. ඒ වගේ විසිරුණ හිතෙන් හිත විසිරිලා තියෙද්දී ගොඩක් දේවල් හිතන්න ගියාට පස්සේ තවත් විසිරෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් මහණෙනි හිත නොසන්සුන් වුණොත් මොකද්ද වඩන්න ඕන බොජ්ජංග? ඒ වෙලාවට පින්වත් මහණෙනි වඩන්න ඕන පස්සද්ධි සම්බොජ්ජංගය. කයයි සිතයි සැහැල්ලු කරනවා. හිතට ගොඩක් සිතිවිලි එනවනම් ඒ වෙලාවට එයා පොඩ්ඩක් තැම්පත් වෙන්න ඕන. කයයි සිතයි සැහැල්ලු කරන්න ඕන. පස්සද්ධි සම්බොජ්ජංගේ වඩන්න ඕන. සමාධි සම්බොජ්ජංගේ වඩන්න ඕන. හිත එක අරමුණකට ගන්න උත්සාහ කරනවා. ඊළඟට උපේක්ඛා සම්බොජ්ජංගේට වඩන්න ඕන. ඒ කියන්නේ අර එක එක දිගට හිතෙන කරමුණු මමත්වෙන් ග්‍රහණය කරගෙන හිතන්නේ ඒවා නොහිතා උපේක්ෂාවට ගන්නවා. එතකොට ආන්න එතකොට නම් පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා ජීන්නක් නිවුණු කෙනෙක් අමු තනකොළ අමු දර වතුර පාෂන් තෙත හුළඟ ඒවා දුන්නාට පස්සේ ගින්දර නෙවෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ආන්න ওই වගේ තමයි ඒ සුදුසු කාලේ බොජ්ජංග වඩන්නේ. හැබැයි පින්වත් මහණෙනි, හිත සංසුන් වුණා. හිත අලසකමේ තිබ්බත් එක සම්බොජ්ජංගයක් නම් අනිවාර්යෙන්ම ඕන කිව්වා. මොකද්ද? සති සම්බොජ්ජංගය. සිහිය ඕන. සති සම්බොජ්ජංගය ඕන. එතකොට ඕන බොජ්ජංග භාවනා වශයෙන් වඩන අයට විශේෂ කාරණාවක්. ඒ තමයි හිත හැකිලුණු වෙලාවට පස්සද්ධි සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ උපේක්ඛා සම්බොජ්ජංගේ වඩන්න හොඳ නැහැ. හිත හැකිලුණු වෙලාවට ධම්මවිචේ සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ ප්‍රීති සම්බොජ්ජංගේ වඩන්න ඕන. හිත විසුරුණු වෙලාවට ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, පීති සම්බොජ්ජංගේ වඩන්න හොඳ නැහැ. හිත විසිරුණු වෙලාවට පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ වඩන්න ඕන. හැබැයි හැම වෙලාවෙම සති සම්බොජ්ජංගේ තියෙන්න ඕන. දැන් මේ ඔන ඔන බොජ්ජංග භාවනා කරන අයට බණපදේ. දැන් මේ ප්‍රායෝගික ජීවිතයන් කරුණක් මේකට හොදුවාවක් ගන්න බැයිද? මොකක්ද ඒ හොදුවාව? ඒ තමයි අපේ හිත හැකිලුනොත්. ඒ කියන්නේ කිසිම දෙයක් කරන්න හිත දෙන්නේ නැත්තම්. නිදිමතට බරයි නම් ඒ වාගේ කෙනේ කය තැම්පත් කරලාම තියාගන්න හොඳ නැහැ. කියන්නේ වැටිච්ච වැටිච්ච තැන නිදා ගන්න හදා ගන්න හොඳ නැහැ. ඉඳගෙන ඉඳ හදා ගන්න හොඳ නැහැ. එයා සක්මන් කරන එකට යම් අර වීරියකට ගන්න ඕන. ඊළඟට දහම් කරුණු නුවණින් හිතන එකට තමන් කරපු පින් කුසල් සිහි කරන එකට බුදුගුණ දන්ගුණ සංගුණ හිතලා ප්‍රීතිය ඇති කරගන්න ඒවා ඒ වගේ පැත්තකට හිත ගන්න ඕන. මේ ප්‍රශ්න විසඳන ක්‍රමය. ඊටකොට දැන් Tamanට නිදිමත වැඩි නම් ඔන්න භාවනා කරන්න ගියාම කනුවකට හේතු වෙච්ච ගමන් හරියට හරි. ඒම නින්ද යනවා. ඊළඟට Tamanට නිදිමත ගතිය වැඩි නම් අඳුරකට ගිහිල්ලා ඇස් දෙක පියාගත්තා කියන්නේ හරි. එහෙම නිින්ද යනවා. ඊළඟට Tamanට නිදිමත ගතිය වැඩි නම් එයා මොකක් හරි භාවනා අරමුණක් ආස්වාස ප්‍රාසාසල් සී කරනවා. එහෙම ඒ අරමුණේ හිත ඇකිල්ලා යනවා. එහෙම නෙමෙයි. Tamanට නිදිමත කුසීතකම් වැඩි නම් එළියකට එන්න ඕන. කට්ටියට පේන තැන ගැවසෙන තැන හිතියව නිදි කරා. මේ භාවනා පන්තියක වගේ මම මේ කියන්නේ. gedara නම් එක ඔයාලා තේරුම් ගන්න. එතකොට එයා අර තමන්ට නිින්ද යන්නේ නැති පරිසරයක් හදා ගන්නවා. එතකොට සක්මන් කරන්න ඕන. එයා දහම් කරුණු හිතන්න ඕන. විදර්ශනාව කරන්න ඕන. සජ්ජායනා කරන්න ඕන. මේ වගේ එයා උපක්‍රමශීලී වෙන්න ඕන. කරපු පින් කුසල් දහම් ඒව සිහි කරනවා. හිත හැකිලෙනකොට. ඒතකොට හිත විසිරෙනකොට හිත විසිරෙනකොට ගොඩාක් දේවල් හිතන්න හොඳ නැහැ. අරේ මෙහෙමයි මෙහෙම මෙහෙමයි හිත විසිරුණු වෙලාවට කෝල් ආන්සර් කරන්න හොඳ නැහැ. හිත ඇවිස්සලා තියෙන වෙලාවට එන කෝල් ආන්සර් කරන්න හොඳ නැහැ. මේ සාමාන්‍ය ජීවිතයක් ගැන මම කියන්නේ. හිත ඇසුරන වෙලාවට දැන් හිත විසිරුණා කියන්නේ කවුරු හරි කෙනෙක් ගැන සැකයක් මොකක් හරි තවත් විස්තර අහන්න ඕනේ හොඳනේ අරක කොහොමද මේක කොහොමද කියලා. ඒක තවත් ප්‍රශ්නයක් විශ්වෙනවා. ඒ වෙලාවට කරන්න තියෙන්නේ කය තැම්පත් කර. ඒ කියන්නේ එක තැනකට ගිහිල්ලා සැහැල්ලු වෙන්න ඕනේ. සැහැල්ලු වෙලා හිතන්න නැතුව ඉන්න ඕනේ. අර හිත විසිරෙන කරුණු හිතන්න නැතුව එක අරමුණක් හිතනවා. යහපත් දෙයක්. යහපත් දෙයක් හිතනවා. දැන් අපි බලනකෝ බලන්නකෝ පුණ්‍ය මහරහතන් වහන්සේගේ පුණ්‍ය ප්‍රතිපදා. උන්වහන්සේට කවුරු හරි බැන්නොත් එහෙම උන්වහන්සේ අර බැනපු දේවල් හිතන්නේ නැතුව මට ගැහුවේ නෑනේ කියලා ඒ කාරණමක් හිතනවා. මේ ලෝකෙ කිසි කෙනෙකුට පාස් කරන්න බැරි ස්ටෙප් එකක් ඕක. ඒ තමයි කවුරු හරි බැන්නොත් මට ගැහුවේ නෑනේ කියලා හිතන්න කිසි කෙනෙකුට බෑ. හිතන්නේ නෑ මිනිස්සු. බෑ කියන්නේ හිතන්නේ නැති නිසා හිතුවොත් පුළුවන්. මේ ලෝකයාම බැන්නොත් මට මුම් බැන්නා කියන තැනම විසිරිලා යනවා. ඊට තමයි වෛරය හටගන්නේ. බැන්නොත් මට ගැහුවේ නෑනේ කියන අරමුණට ගන්න බෑ හිත. මේ ලෝකේ කෙනෙක් ගත්තොත් ශ්‍රේෂ්ඨයි. කවුරු හරි කෙනෙක් Tamanට බැන්නොත් මෙයා මට ගැහුවේ නෑනේ කියලා හිතනවා. දැන් ඒක හිතන්නේ. එහෙම හිතුවොත් මේ කෝටි 800ක් ජනතාව අතරේ සමහරට එයා එකම එක්කෙනා වෙන්න පුළුවන්. කෝටි 800ක් ජනතාව අතරේ ඒ විදිහට හිතන එකම එක්කෙනා වෙන්න පුළුවන්. ඊට පස්සේ ගහනවා. අනේ මෙයා මට අතින් ගැහුවට ගලකින් ගැහුවේ නෑනේ කියලා හිතනවා. පුන්නමාරතන පුන්න තෙරුණාංශ. අර මට අතින් ගැහුවා කියන එකේ හිත විසිරවන්නේ හිත එකඟ කරනවා මට ගලකින් ගැහුවේ නෑ කියලා. මම හිතන්නේ මේ මේ පෘථුවියවත් ඔය වාගේ තරමට හිත ගිය කෙනෙක් ඉන්නවා කියලා. හිතපු කෙනෙක්. ඊට පස්සේ ගලකින් ගහනවා. ඒ හිතනවා මට පොල්ලකින් තඩි බෑවේ නෑනේ කියලා. පොල්ලකින් මුක් ගහනවා. ඊට හිතනවා ආයුධයකින් මට ගැහුවේ නෑනේ කියලා. ඔන්න ආයුධයකින් උක් ගහනවා. ඊට එයා හිතනවා මේ ලෝකයේ මිනිස්සු කොච්චර දුකේ ඉනව අනේ මම මැරෙන්නේ නෑනේ මේ මොන දුක් අන්දරාවක්ද මම මේ විඳින්නේ මැරෙන්නේ නෑ අපි විඳවන විඳවිල්ල කියලා මිනිස්සු කිය කිය ඉන්නේ. ඉතින් මේ මිනිස්සු මරණය හොය හොයා ඉන්නවා. මම මේ නිකම් ඉද්දි මරණය මා කරා පැමිණෙනවා. කොච්චර හොඳද? කියලා මම හිතනවා කියලා පුන්න තිරුණාංශ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියා හිටියා. සාදු සාදු පුන්න. සාදු පුන්න. ඔබ සුදුසුයි සුණාපරත්තේට. නිසා මේ දැන් මුළු පෘථුවියම සුණාපරත්තයක් වගේ. මිලේච්ච මිනිස්සු ඉන්නේ. පින් තියෙන කෙනෙක් පුළුවන් නම් පුරුදු කරගන්න. දැන්නොත් එහෙම කවුරු හරි අනේ මෙයා මට ගැහුවේ නෑනේ කියලා හිතන්න. තරහ ඇති කරගන්න එපා. ගැහුවොත් හිතන්න මට ගලකින් පොල්ලකින් පරි බැහැ නෑනේ කියලා. ගලකින් පොල්ලකින් පරි බැවොත් හිතන්න මාව මැරුවේ නෑනේ කියලා. තමා මරන්නේ දෙනවනම් අනේ මේ දුක් විඳින්න වැඩිය හොඳයි මැරෙන්නේ කියලා හිතන්න. හැබැයි මේ ලෝකයේ මිනිස්සුන්ට තරහ ඇති වෙන්න ගහන්න ඕනේ මේ ලෝකේ ඔක්කොම මිනිස්සු තරහ ඇති කරගන්නේ බැන්න ගමන්. පළවෙනි තැනමයි. ආයෙ ගහන්න පොල්ලකින් තද බාන තැනකට යවෙන්නේ නැහැ. බැනපු තැනම මොම් බැන්නා කියලා යනවා. එතකොට දැන් ওই ওই කතාවකට දැන් අපි ආවේ අර හිත විසිරුණොත් එහෙම භාවනාරම හිත ගන්න ඕන කියන තැන. ඒතර මේ වගේ අපි ඉතින් මේව පුරුදු කරගන්න ඕන ටික ටික ඉතින් මේවා තේරුම් අරන්. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා මනසේ වඩපු බොජ්ජංග ධර්මය ආනිසංස හතක් ඇති කරනවා. මනසේ බොජ්ජංග වැඩිවොත් ආනිසංස හතක් ඇති වෙනවා. ඒ බොජ්ජංග වැඩිීමේ ආනිසංස කුමක්ද? බොජ්ජංග වැඩිීමේ ආනිසංස තමයි එයා මේ ජීවිතේම නිකලෙස් වෙනවා. රහතන් වහන්සේ නමක් වෙනවා. මේ ජීවිතේම රහතන් වහන්සේ නමක් උනේ නැත්තම් එයා මැරෙන්න කිතු උස්ම ඇද ඇදින්දින් අරහත් වෙටපත් වෙනවා. අත මරණ කාලේ අඤ්ඤං ආරාදේති. මැරෙන මොහොතේ අරහත් වෙටපත් වෙනවා. තුට එයා ධර්මයේ පුරුදු කරන පුරුදු කරනේ ජීවත් වෙලා ඉන්න කාලේ රහත් උනේත් නැත්තම් මරණ මොහොතේ රහත් උනේත් නැත්තම් ඒ කෙනා අනාගාමී වෙලා අන්තරා පරිනිබ්බායි වෙනවා. පින්වතුනි අනාගාමී අය පස් දෙනෙක් ඉන්නවා. දැන් විස්තර කරනවා. අන්තරා පරිනිබ්බායි. අන්තරා පරිනිබ්බායි කියන්නේ මේ මනුස්ස ලෝකේ ඉඳලා අනාගාමී වෙලා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ උපදිනවා. ඒ බ්‍රහ්ම ලෝකේ ආයුෂ ගොඩක් ගත කරන්නේ නැහැ. ආයුෂ අඩක්වත් ගත කරන්නේ නැතුන් අරහත්ත්වයටපත් වෙනවා. ඒ අනාගාමී සුද්ධාවාසයේ ඒ විදිහට ඉපදිච්ච ඒ බ්‍රාහ්මයාට කියනවා අන්තරා පරිනිබ්බාහි කියලා. ඊට පස්සේ එහෙම නැත්තම් එයා මෙහින් අනාගාමී වෙලා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා ආයුෂ අඩක් ගෙවලා ඉවර වෙලා මේ පිරිනවම් පානවා. ඒකට කියනවා උපහාච්ච පරිනිබ්බායි කියලා. ඊළඟට එහෙම නැත්තම් මෙහි අනාගාමි වෙලා එයා සුද්ධාවාසී ඉපදිලා අසංකාර පරිනිබ්බාය වෙනවා. අසංකාර පරිනිබ්බාය කියන්නේ කිසි කෙනෙක්ගෙන් උපකාරයක් නැතුව සුවසේම අරහත්ත්වයටපත් වෙනවා. එහෙම නැත්නම් සසංකාර පරිනිබ්බාය වෙනවා. හතරවෙනි කෙනා අනාගාමී අයගේ. සසංකාර පරිනිබ්බාය කියන්නේ ඒ සුද්ධාවාස ලෝකයේ ඉපදිලා ඒ බ්‍රහ්ම රාජයා බොහෝ වෙහෙසෙනවා බෝධිපාශක ධර්ම දිනු කරන්න ඉදිරියට. උද්දම්බාගිය සංයෝජන ප්‍රහාණය කරන්න බොහෝ වෙහෙස වෙලා බොහෝසේ මාර්ගයේ වඩලා පිරිනුවම් පානවා. ඉතින් කියනවා සසංකාර පරිනිබ්බාය කියලා. එහෙම නැත්නම් එයා උද්ධංසෝත අකනිට්ඨාගාමී වෙනවා. උද්දංසෝත අකනිට්ඨාගාමී කියලා කියන්නේ එයා සුද්ධාවාස ඉපදිලා ඒ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක හැම එකම ආයස සම්පූර්ණයෙන් ගත කළා. අකනිතා බ්‍රහ්ම ලෝකෙට ගිහිලා අකනිතා බ්‍රහ්ම ලෝකේ සම්පූර්ණ ආයස ගෙවලා තමයි අරහත්ත්වයටපත් වෙන්නේ. මීට කල්ප 91කට කලින් බ්‍රහ්ම ලෝකේ ගිය අනාගාමී උපාසිකයෝ අදත් ඉන්නවා අකනිතා බ්‍රහ්ම ලෝකේ. ඒක වෙන්නේ උද්ධං සෝත අකනිතාගාමී කියන එක. ඒතර කෙටියෙන් ගත්තොත් අනාගාමී මේ මේ බොජ්ජංග වඩන අයට ප්‍රතිඵලය තමයි එක්කෝ අරහත්ත්වයටපත් වෙනවා එක්කෝ අනාගාමී වෙනවා. හැබැයි අනාගාමී අයගේ පස් දෙනෙක් ඉන්නවා. මේ අනාගාමී අය කොටස් පහකට බෙදෙන්නේ කුමක් අනුවද? ඉන්ද්‍රිය ධර්ම අනුව. ඒ තමයි අන්තරා පරිනිබ්බායි, උපහච්ච පරිනිබ්බායි, අසංකාර පරිනිබ්බායි, සසංකාර පරිනිබ්බායි, උද්ධංසෝත අකනිත්තාගාමී. ඒ නිසා මේ බොජ්ජංග වැඩිම ඵල රහිත දෙයක් නෙවෙයි. ඵල සහිත දෙයක්. ඒ නිසා මේ නිවන් මාර්ගයේ ගමන් කරන සත්‍විස් බෝධිපාශක ධර්මයේ ජීවණු කරන අය ඒකාන්තයෙන්ම මඟපල් ලබනවා. සසරින් ඈතරට වඩිනවා. ඒ නිසා ඉතින් අපිට මේ ධර්මය අහන්න ලැබුණා නේ කියලා සතුටටපත් වෙන්න. මේ උතුම් සත්‍ය බොජ්ජංග ධර්මය දියුණු කරගන්න අපි කාටත් වාසනාව ලැබේවා. ඉතින් පින්වත්නි අද අපි සත්බුද්ධංග ගැන කතා කළේ අපි ඊළඟ දවසේ කතා කරමු ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන. දැන් ප්‍රමාණවත් බුද්ධංග ගැන ඉගෙන ගන්න කරුණු.